සසර බයකරු බව දකින අවබෝධයෙන් යුතු ජීවිත මගක් ඔස්සේ ජීවිතයට වටිනාකම් පෙළගස්වන පින්වත් ඔබ උදෙසා බෞද්ධ රූපවාහිනිය sannivedanaya කරන විශේෂ ධර්මදේශනාව මෙලෙස ආරම්භ කරන්නටයි සූදානම. පින්වත්නි, නිවැරදි ත්‍රිපිටක ධර්මයට අනුව සමත වෙදසුන් වඩන අයුරු නිවැරදිව පහදා දෙන අරුමුණ දෙස සිහියෙන් බලා සිටීම හෙවත් ධම්ම නිසාමන උපදේශන මාලාව නම් වූ මහා සතිපට්ඨාන ධර්මදේශනා මාලාව මෙලෙස ආරම්භ කරන්නටයි සෝදානම. අද මේ ධර්මදේශනාව සුපුරුදු පරිදි සජීව පටිගත කිරීමක් ලෙස සිදු කරන්නේ රාජගිරිය ජයසේකරාරාම විහාර පරිශ්‍රයේ මේ දම් සභා මණ්ඩපය තුලයි. ධර්ම දේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන සුපුරුදු පරිදි මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නිවැරදිව ධර්මය දකින්නට නිවැරදි ගමන් මගක් ඔස්සේ ජීවිතය ජීවත් කරවන්නට මෙවතුම් වූ ධර්මදේශනා මාලාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන පින්වත් පිරිස පිළිබඳවයි මේ සිහිපත් කිරීම. රාජගිරිය ජයසේකරාරාම විහාරාධිපති අතිපූජනීය රජවත්තේ වප්ප ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා උපදෙස් ආශිර්වාදය අනුව කොළඹට රාජගිරියේ පදිංචි පින්වත් දීපලාල් විජේරත්න මැතිතුමන් පින්වත් ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය දූදරුවන් ප්‍රධානව ඒ පවුලේ සියලු ඥාතීන් එවැගේම කවදත් කොතැනකදීත් පින්කම් වලට නිතර රැස්වන එතුමන් ඇසුරු කරන ඒ පින්වත් සියලු හිතමිත්‍රාදීන් පිරිසත් එක්ව අද මේ පින්කමේ සුපුරුදු දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව පටිගත කරන මේ ධම්සභා මණ්ඩපය මේ ධර්ම මන්දිරය බොහෝ ජනතාවකට සදහම් අසන්නට ඒ සෙවන නිර්මාණය කර දෙන්නේ කවදත් කොතනදීත් පින්කම් වලදී මුල් තැනගෙන කටයුතු කරන තවත් සැදැහැති පින්වත් දෙපළක්. ඒ අපේ පින්වත් සුදත් තෙන්න කෝන් මැතිතුමන් ඒ වගේම සංධ්‍යා තෙන්න කෝන් මැතිණිය ප්‍රධානව ඒ පින්වත් පිරිස ඊටාම ගෞරවයෙන් අපි මේ මොහොතේදී පින් අනුමෝදන් කරමින් සිහිපත් කරනවා. එසේනම් සදහම් අසන්නටයි සියලු දෙනා සූදානම. අපි තාම নমස්කාර පූර්වකව දේශකයන්න් වහන්සේට ආරාධනා කරමු මෙතෙන් සිට බෙවතුම් වූ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අවසරයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස විහාරාධීපති අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසර සද්ධර්ම ශ්‍රාවක දීපලාල් විජේරත්න මැතිතුමා තිමාලී ප්‍රියංජලා මැතිණිය ඇතුළු කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ පරම ගම්බීර වූ සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාව යටතේ තවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි පින්නතින අපි පහුගිය ධර්මදේශනාව නිමා කරන්නට යෙදුනා මේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරන තැන ආකාර හතරක් විස්තර කරලා තියෙනවා චතුෂ්ක හතරක් පිළිබඳව ඒ චතුෂ්ක හතර පියවර 16කට බෙදෙනවා කියලා අපි සාකච්ඡා කළා ඒ 16කට බෙදෙන තැන ක්‍රම හතරක් තියෙනවා කියලා පැහැදිලි කළා විපස්සනා යානික සමත සමත යානික විපස්සනා යුගනද්ද කියන භාවනා ක්‍රමයේ සහ ධම්මුද්දජ කියන භාවනා ක්‍රම ක්‍රම හතරක් යටතේ භාග්‍යතුන් වහන්සේ සාකච්ඡා කරන බව අපි පහුගිය දේශනාව අවසන් කරන වෙලාවේ දේශනා කරන්නට යෙදුනා. අපි අද එතන ඉඳලා ධර්ම දේශනාව ඉදිරියට පවත්වාගෙන යමු. පින්නතුනි මේ ක්‍රම හතරෙන්ම නිවන් දකින්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. මේ භාවනා ක්‍රම හතරෙන්ම නිර්වාණ අවබෝධය ලබන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී සමත යානික විපස්සනාව තමයි දේශනා කරලා තියෙන්නේ. ඒ සතිපට්ඨාන දේශනාවේදී සමත යානික විපස්සනාව තමයි පැහැදිලි කරන්නේ. සඳහන් කරනවා පින්නතුනි මේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී බොහෝ පැතිවලට යන්න පුළුවන් අවකාශය සකස් කරලා තියෙනවා. එක ක්‍රමයක් පැහැදිලි කළාට බොහෝ පැතිවලට යන්න අවකාශ උදා කරලා තියලා තියෙන බව. පිනතුනි මේ සුෂ්ක විදර්ශනාව එම්ට සුෂ්ක විදර්ශනාවට යන්නත් පුළුවන්. අපි මේ සුෂ්ක විදර්ශනාව පිළිබඳව කරුණු ටිකක් සාකච්ඡා කළා සුෂ්ක විදර්ශකයා කියලා කියන්නේ කාටද කියලා. ඉතින් එහි කරුණු කීපයක් සඳහන් කරන්න පුළුවන් අදත් මේ ධම්මොද්දජ භාවනා ක්‍රමය කියලා කියන්නේ ඒකට හේතුව තමයි විදර්ශනා උපක්ලේශ වලින් බාධා පැමිණෙමින් සිත සසල වෙමින් නැවත සමාධිගත වෙමින් ඉදිරියට යෑමට කියනවා ධම්මුද්දජ භාවනා ක්‍රමය. ඒ කියන්නේ මේ ශුෂ්ක විදර්ශනාව පිළිබඳවයි මේ සඳහන් කරන්නේ. එතන සඳහන් කරනවා විදර්ශනා උපක්ලේශ වලින් බාධා පැමිණෙමින් සිත සසල වෙමින් දැන් විදර්ශනා උපක්ලේශ අපි සාකච්ඡා කරලා තියෙනවා. මේ උපක්ලේශ වලින් බාධා පැමිණෙනවා හරියට. සිත සසල වෙමින් කියලා සඳහන් කරාම අපි භාවනාවට වාඩි වෙච්චාම භාවනා අරමුණේම අපේ හිත තියෙන්නේ වේගෙන් එළියට යනවා ආය අරමුණට එනවා ආය එළියට යනවා ආය අරමුණට එනවා මේ කැඩි කැඩි බිඳි බිඳි තමයි අපි මේ භාවනා ක්‍රමයට උත්සාහ කරන්නේ. මෙහෙම උත්සාහ කරලා උත්සාහ කරලා උත්සාහ කරලා නැවත සමාධිගත කරවමින් ඉදිරියට යෑම. ඒ ක්‍රමය තමයි මේ ධම්මුද්දජ ක්‍රමය කියලා සඳහන් කරන්නේ. සඳහන් කරන එක ටික වෙලාවක් හිත එක තැන තියාගෙන ඉන්නවා. මේ ධානයක තියෙන සැපය එතන නෑ. ධානයේ කොයිතරම් සැපවත්ද ධානයක සැපය මේ ශුෂ්ක විදර්ශනාව තුල නැති හින්දමයි මේකට ශුෂ්ක කියලා කියන්නේ. ධාන සැපය නෑ. ඒ නිසා සඳහන් කරනවා එතන බලවත් වෙන්නේ මොකද්ද එතකොට? බලවත් වෙන්නේ උත්සාහය. මං වාඩි වෙලා වීරිය වඩනවා. උත්සාහ කරනවා කොහොම හරි මෙතෙන්ට එන්න. ආන්ගේ උත්සාහය තමයි බලවත් වෙන්නේ. කොයි වෙලාවක හරි උත්සාහය බලවත් කරලා බලවත් කරලා බලවත් කරලා උත්සාහ කරලා කරලා මම එතෙන්ට මට අවශ්‍ය තැනට එනවා. ආන් ඒකට කියනවා ධම්මුද්ධජ භාවනා ක්‍රමය කියලා. මේ බාධා එක්ක සමහර කෙනෙකුට ඉදිරියට යනකොට බාධා එන්නෙම නැති වෙන්නත් පුළුවන්. යන්නේ මේ ශුෂ්ක ක්‍රමයේ යටතේම තමයි. නමුත් බොහෝ දෙනාට බාධා එනකොට එයින් ඊටාම කලාතුරකින් කෙනෙකුට කිසිම බාධාවක් පැමිණෙන්නේ නැවෙන්නත් නැවෙන්නත් පුළුවන්. ඒ ඉතින් වෙන හේතුවක් නිසා නෙමෙයි. සංසාරි බොහොම කරලා තියෙන කුසල්වල බලපෑම නිසා. ඒ නිසා සඳහන් කරනවා ඒ පුද්ගලයා මුලින්ම විදර්ශනාව කරලා පසුව සිතේ සමාධිය වැඩි වැඩියෙන් දියුණු කරනවා නම් එයාට කියනවා විපස්සනා යානික සමත කියලා. මුලින් මුලින්ම විදර්ශනාව කරලා පසුව සමාධිය වැඩි වැඩියෙන් වඩනවා. මුලින්ම විදර්ශනාවයි කරලා තියෙන්නේ. පස්සේ සමාධිය දියුණු කර කර දියුණු කර කර සමාධිය වඩා ගන්න උත්සාහ කරනවා. ආන් එයාට සඳහන් කරනවා මේ විපස්සනා යානික සමත පුද්ගලයෙක් කියලා. ඒ පුද්ගලයාට විදර්ශනා උපක්ලේශ වලින් එන්න තියෙන බාධාවල් ගැන සඳහන් කරන්නේ නැහැ. විදර්ශනා උපක්ලේශ වලින් එන්න තියෙන බාධා ගැන සාකච්ඡා කරන්නේ නැහැ. යම් තැනක විපස්සනා යානික නැත්නම් විපස්සනා යානිකයා කියලා යම් තැනක හඳුන්වලා තිබුණොත් ඒ මෙන්න මේ පුද්ගලයාටයි කියලා එතන හඳුන්වලා දෙනවා. මොකද අපි මුලින් සඳහන් කළා වාගෙම සඳහන් කරනවා මේ පුද්ගලයා සංසාරේ බොහොම බොහොම පිං කරලා තියෙනවා දස පාරමිතා බොහෝ සෙයින් පුරලා තියෙනවා දස පුණ්‍ය ක්‍රියා කරලා තියෙනවා නොඑක් ආකාරයෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා තියෙනවා ඒ හින්දා ඔහුට පැමිණෙන බාධා බොහොම අඩු බව සඳහන් කරනවා. පිනතන ඊළඟට සඳහන් කරනවා මේ විදිහට සංසාරේ බොහෝම පාරමිතා සම්පූර්ණ කරලා සම්පූර්ණ කරලා දස පුණ්‍ය ක්‍රියාවන් කරලා බණ අහලා මේ හදාගත්ත හිත මේ භාවනාවට එළඹෙනකොට ඒ සසර පින විපාක දීම නිසා උපක්ලේශ බාධා නැතුව මොහු ඉස්සරහට යන්න බොහොම වාසනාව උදා කරගත්ත පුජ්‍යලයක් බවට පත් වෙනවා. එතකොට අපි ගැන කල්පනා කරලා බැලුවොත් අපි එදත් එක්ක මේ අයත් එක්ක කල්පනා කරලා බලහම අපි ඊටාම අවාසනාවන්ත පුද්ගලයෝ බවට තමයි අවාසනාවන්තයෝ බවට තමයි පත් වෙන්නේ. එයි එතකොට අපි අවාසනාවන්ත පුද්ගලයෝ බවට පත් වෙනවා කියලා සඳහන් කරන්නේ. එහෙම සඳහන් කරන්න හේතුව තමයි බොහෝ දෙනා අපි මේ දේශනා ක්‍රමයේ යටතේ දිගින් දිගටම සාකච්ඡා කළා වගේ මේ බුද්ධ ශාසනයේ ඇතුලේ ඉඳගෙන නෙමෙයි මේ භාවනා ක්‍රම දියුණු කරන්න උත්සාහ කරන්නේ. ශාසනය ඇතුලේ ඉඳගෙන උත්සාහ කරනව නෙමෙයි. ශාසනයෙන් පිටපැත්තේ ඉඳගෙන තමයි වීරිය වඩන්නේ. ඉතින් ශාසනයට ඇතුල් වෙනවා කියන කාරණාව දැන් අපේ අයත් එක්ක අමුතුවෙන් සාකච්ඡා කරන්න ඕනේ නැහැ. ශාසනයට ඇතුල් වෙන්නෙම තෙරුවන් සරණ යෑම තුලින් බව අපි හොඳට දන්නවා. එහෙමනම් මේ සරණ යෑමෙන් තොරව යම් කෙනෙක් උත්සාහ කරනවා නම් මේ භාවනා ක්‍රමයෙන් ප්‍රතිඵල හොයන්නේ ඒක ඔහුට කවදාවත් ලැබෙන්නේ ලැබෙන්නේ නැති නැති දෙයක්. ඒ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියලා කිව්වේ මේ අභිඥා ලැබෙන්නේ නැහැ කියන එක නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න කලිනුත් අභිඥා තිබුණා හිටියනේ. එහෙනම් මේ මාර්ගඵල හම්බෙන්නේ නැහැ කියන කාරණාවයි මෙතන සඳහන් කරන්නේ. ඒ නිසායි සඳහන් කළේ අපි හරි අවාසනාවන්තද දන්නේ කියලා. අපි තාම ඇතුළට ඇවිල්ලා නැද්ද දන්නේ කියලා. ඒ කාරණාව අපි ඉදිරියට තව ටිකක් සාකච්ඡා කරමු. ඊළඟට පින්නතුනේ මේ ධර්මයේ තියෙනවා පිටකයේ සහ අට කතාවේ සඳහන් තොරතුරු ටික තමයි ධර්මය කියලා කියන්නේ. මේ ශාසනය ඇතුළට ඇවිල්ලා හරියටම ධර්මයේ දරනවා නම් ත්‍රිපිටකයේ සහ අට කතාවේ තියෙන තොරතුරු ටික තමයි අපිට දරන්න තියෙන්නේ. ඒක තොරතුරු ටිකක් නෙමෙයි. තොරතුරු සාගරයක් එතන තියෙනවා. එයින් පිට යමක් අපේ ජීවිතයට එකතු කරගන්නවා නම් ඒක ධර්මයේ වෙන්නේ ධර්මයේ නාමයෙන් එකතු කරනවා නම් ඒක ධර්මයේ වෙන්නේ නැති බව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා බොහෝ වෙලාවට අද මේ අටකතාවෙන් සහ පිටකයෙන් වෙනස් වෙච්ච විරුද්ධ වෙච්ච දේවල් අපේ ජීවිතයට අරගෙන අපිට ඕන හැටියට මේ ගමන යන්න උත්සාහ කරන නිසා අපිට මේ භාවනා ක්‍රමවල ප්‍රතිඵල බොහොම වේගෙන් ඈතට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපිට සමහරලාට හැංගෙන්න පුළුවන් කෝ ප්‍රතිඵල දැකපු අය. එහෙමනම් ප්‍රතිඵල දැකපු අය බොහොම සුලභ වෙන්න සුලභ වෙන්න ඕනේ. නමුත් සුලභ නැත්තේ ඇයි? දුලබ වෙලා තියෙන්නේ මෙන්න මේ කාරණාව හින්දා. මනා වූ සීල විසුද්ධියක් නැති නිසාත් ශාසනය ඇතුළට ඇවිල්ලා නැති හින්දාත් හරියට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම දරන්නේ ධර්මයම දරන්නේ නැති නිසා. ආන් ඒ වැරදි දෘෂ්ටීන් අපි ගාව සමහර වෙලාවට තියෙන්න පුළුවන්. පින්නතිනේ මේ වැරදි දෘෂ්ටියක් තිබුණොත් මේ බුද්ධ ධර්මයේ ඒ පුද්ගලයා හඳුන්වන්නේ මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා. වැරදි දෘෂ්ටීන් අපි දරනවා නම් එයා බුද්ධ ආගමේ කෙනෙක් නෙමෙයි. හඳුන්වන්නේ මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලාමයි. එහෙමනම් මිත්‍යා දෘෂ්ටික කර්මයේ විපාකය මොකද්ද කියලා අපි හොඳට අපි හොඳට දැන් දන්නවා. කොයිතරම් භයානකද මිත්‍යා දෘෂ්ටික කර්මයේ විපාකය. අන්න ඒ නිසා මෙයා මිත්‍යා දෘෂ්ටීන් අතහැරපු තරමට ඒ පුද්ගලයා ධර්මයට ලං වෙන්න පටන් ගන්නවා. මිත්‍යා දෘෂ්ටීන්ගෙන් වෙන් වෙච්ච තරමට එයා ධර්මයට ලං වෙන්න පටන් ගන්නවා. ආන් ඒ නිසා සඳහන් කරනවා මේ සමහර වෙලාවට Tamanට කියන්න බැරි නම් මේ ධර්මයේ හොඳට අපිට ඉගෙන ගන්න කියලානේ සඳහන් කළේ ඕනෑම කෙනෙකුගෙන් බණ ඇහුවට කාගෙන් බණ ඇහුවත් අපිට පුළුවන් නම් ත්‍රිපිටකයයි අට කතාවයි පෙරලලා බලලා හරි මේ ධර්ම කාරණාව මෙතන තියෙනවා එහෙමනම් මං අහපු කාරණාව නිවැරදි කියලා හොයාගන්න පුළුවන් නම් ඒක ඊටාම වටිනවා කාගෙන් බණ ඇහුවත් කමක් නැහැ. පිටකේ යට කතාව යරගෙන පෙරල්ලා බලනවා. මට විශ්වාසයි දේශනා කරපු දේ කමක් නැහැ ඒත් මමත් හොයලා බලනවා. එතකොට මට හොඳටම තහවුරුයි. එහෙම කරගන්න පුළුවන් නම් ජීවිතේ ඒක ඊටාම වටිනවා. එහෙම බැරිම නම් නෑ අපිට මේ කාරණාව කියවලා තේරුම් ගන්න බැරි වෙයි. අට කතාව කියව ගන්න ගියොත් සම්පූර්ණ පාලියෙන් සඳහන් කරලා තියෙන්නේ. සිංහල අට කතාවකුත් තියෙනවා. නමුත් ඊට වඩා විස්තර සහිතයි. ඊටාම නිවැරදි පාලි අට කතාව. සිංහල අට කතාව යම් යම් තැන්වල ටික ටික ද්වේෂ දෝෂ සහිතයි කියලා අපි කරුණු සඳහන් කරන්නට යෙදුනා. ඉතින් එහෙම එතකොට පාලි අට කතාවම කියවලා මේක හරියටම තේරුම් ගන්න අපිට තේරෙන්නේ නැහැ කියලා හිතෙනවනම් දන්න කෙනෙකුගෙන් අහගත්තට කමක් නැහැ. හැබැයි ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ දන්නවා කියලා අපිට කියලා දෙන කෙනා හැබෑවටම ත්‍රිපිටකයේ සහ අට කතාවේ තොරතුරුමයි කියන්නේ කියන කාරණාව තහවුරු කරගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්තම් අපිටත් සිද්ධ වෙනවා දේශකයාගේ පිටිපස්සෙන්ම නිරේට යන්න. ඒ හින්දා ඒ කාරණාව තහවුරු කරගන්නත් ඕනේ. ධර්මයේ ඉගෙන ගන්නමත් ඕනේ. හැබැයි හරියට පරිස්සම් වෙන්නත් පරිස්සම් වෙන්නත් වෙනවා. ආන් ඒ කාරණාව ඒ නිසා තහවුරු කරගන්න වෙනවා. සඳහන් කරනවා ඒ නිසා අසා දැනගන්න දේ කාගෙන් අහලා දැනගත්තත් තමන් ඥානවන්ත වෙන්න ඕනේ මේක නිවැරදි ධර්මයයි කියලා හරියටම හොයාගන්න. එහෙම නැත්නම් ඒක බුද්ධඝම වෙන්නේ නෑ ධර්මය වගේ දෙයක් ඉගෙන ගත්ත විතරක් විතරක් වෙනවා. ආන් ඒ නිසා සඳහන් කරනවා මේ කාලයක් තිස්සේ ධර්මය ධර්මයට අයිති නැති මිත්‍යා මතවාද ශ්‍රවණය කරලා මතක තියාගෙන හිටිය කියලා ධර්මයේ දරන්නේ නැහැ. මිත්‍යා මතවාද අහලා දරාගෙන හිටියට ඉගෙනගෙන හිටියට පුරුදු කරගෙන හිටියට ඒ ඔස්සේ ජීවිතේ ඉස්සරහට අරන් ගිහිල්ලා තිබුණට ඒක ධර්මයක් වෙන්නෙම වෙන්නෙම නැති නිසා නිවැරදිම ධර්මය හොයාගන්න අවශ්‍යයි කියලා පැහැදිලි කරනවා. ඒ නිසා සඳහන් කරගන්නවා අපි එහෙම දරාගෙන හිටිය කියලා ඒක අපිට විපාක දෙන්නේ නැත්තේත් නැහැ. යම් දවසක පින්නොතනේ අපි රැස් කරගත්ත පවුත් අපට විපාක දෙනවා. පව් විතරක් නෙවෙයි පිනුත් විපාක දෙනවා. මේ පව්පින් විපාක දෙන එකට කියන මොනවද? ඒකට කියනවා අபிසංස්කාර මාර කියලා. මාර පිළිබඳව පැහැදිලි කරනකොට අපි පංච මාර පිළිබඳව කතා කරනවානේ. එතන එක මාරයක් පිළිබඳව සඳහන් කරනවා අபிසංස්කාර මාරය. එතකොට අපි කරගත්ත පිනුත් විපාක දෙනවා, පවුත් විපාක දෙනවා. හැබැයි මේ පින්පව් දෙකම සමහරලාට අපේ නිවන් මාර්ගයට බාධා කරන තැනුත් බාධා කරන තැනුත් එනවා. ඒ නිසාම මේ කාරණාව මේ විදිහට පැහැදිලි කරන්නේ මේ මාර්ගයේ හරියටම යද්දී හරියට බාධා පැමිණෙන්න පටන් ගන්නවා මොන වගේද? මිත්‍රයන්ගෙන් බාධා එන්න පටන් ගන්නවා. අද සියලුම කටයුතු පැත්තක තියලා මං ಗುಣ පුරනවා කියලා කල්පනා කරගෙන හිටියට බෑ කියන්න බැරිම කෙනෙක් ඇවිල්ලා මට කතා කරනවා. එතකොට අද වැඩේ පැත්තක තියලා එයත් එක්ක යන්න සිද්ධ වෙනවා. මේ තමයි අபிසංස්කාර මායාවේ හැටි. මේ එයා කරදර කරන හැටි. අද නම් කිසිම දෙයක් කරන්නේ අද ಗುಣපුරණ ජීවිතයක්මයි ගත කරන්නේ. නමුත් අර මිත්‍රය ඇවිල්ලා කතා කරාම වෙන කවුරු කතා කරුවත් නම් මම බෑ කියනවා. නමුත් මෙයා මට කතා කරුවොත් බෑ කියන්න බැරිකමක් මට තියෙනවා. මේ තමයි අபிසංස්කාර මායාවේ හැටි. ඒ නිසා මිත්‍රයන්ගෙන් ඥාතීන්ගෙන් එයාමගේ ඥාතියා හින්දා බෑ කියන්න බෑ. මෙයාමගේ සහෝදරයා හින්දා බෑ කියන්න බෑ. ආන් ඒ වාගේ සමහරලාට මව්පියනුත් එතෙන්ට හේතු වෙනවා. නමුත් ඒකේ මව්පියන්ගේ වැරද්දද? නෑ ඒක මේ සංසාරේ වැරද්ද. ඉතින් කාගේ මොනවා වුණත් අම්මගේ වැඩේ හින්දා බෑ කියන්න බැරි වෙනවා. තාත්තගේ වැඩේ හින්දා බෑ කියන්න බැරි වෙනවා. මේ මෙහෙම බලපෑම් මේ ජීවිතේ මේ ඉස්සරහට යනකොට එන්න පටන් ගන්නවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා ඒ සියල්ලටම වඩා අපිට ස්වභාව ධර්මයෙන්ුත් බාධා එනවා. ඒ සියල්ලටම වඩා අපිට බාධා කරන්න පටන් ගන්නවා මේ ශරීරයේ අභ්‍යන්තරයෙන් එන රෝගාබාධ. අපේ ශරීරයෙන්ම එන ලෙඩ තියෙනවා. අද භාවනා කරන්න බෑ කොන් දෙක එක්කමයි වාගේ. අද බණ අහන්න යන්න බෑ හිසේ එක්කමයි වාගේ. අද නිකන් ඇඟට උණ ගතිය වාගේ. අද මට වීරිය වඩන්න බැරි වෙයි. ශරීර අභ්‍යන්තරයෙන්ම ඇවිල්ලා බලපෑම් කරන වේදනාවල් වේදනාවල් තියෙනවා. ඒවා අර සියල්ලටම වඩා සියල්ලට වඩා බලසහිතයි. ආන් ඒ නිසා සඳහන් කරනවා මේ සියල්ල මැඩගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙනවනම් ඒ ඊටාම වීරයවන්තයෙකුට විතරයි එහෙම ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. එහෙම වීරිය නැත්තම් ඒ ගමන යන්න ඒ පුද්ගලයාට බැරි වෙනවා. පින්නතුනි මෙන්න මේ වීරියෙන් යන පුද්ගලයාට තමයි කියන්නේ ධම්මුද්ධජ ක්‍රමයට ඉදිරියට යනවා කියලා. සියලු බාධා මැඩගෙන වීරය වඩාගෙන කායික වේදනාවලුත් අතහැරගෙන ඉස්සරහට යන්න වීරය දරනව නම් එයා ධම්මුද්ධජ ක්‍රමයට ඉස්සරහට යන කෙනෙක් කියලා මේ ශාසනය හඳුන්වලා තියෙනවා. ධම්මුද්ධජ ක්‍රමය. ඒකයි කියේ බාධා පැමිණෙමින් සිත සසල කරවමින් එන ඒ සියලුම දේවල් යටපත් කරමින් වීරය වඩමින් ඉස්සරහට යන්න උත්සාහ කරනවා. මේ සාමාන්‍ය වීරවන්තයෙකුට මේ ගමන යන්න මේ ගමන යන්න බෑ. විශාල වීරයක් තියෙන්න ඕනේ. ඔහොම නෙමෙයි අද කොන්ද පුපුරනවා කියලා කීවත් මම භාවනාවෙන් නැගිටින්නේ නෑ කියලා හිතන්න පුළුවන් මහා වීරයක් තියෙන්න ඕනේ. එතකොට වේදනාව ගෙනල්ලා දෙනවා කියන එක සීමාවක් නෑ. දැන් මැරෙයිද කියලා හිතෙන තරමට වේදනාව එන්න පුළුවන්. නෑ ඒත් කමක් නෑ. මැරුණත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමයට උත්සාහ දරන්න ගිහිල්ලානේ මැරුණේ. ඒ හින්දා ඒත් මට නරකක් වෙන්නේ නැති වෙයි කියලා හිත දැඩි කරගන්න පුළුවන් වීරියක් තියෙන්න ඕනේ පුදුම විදිහට. ඊළඟට සඳහන් කරනවා මේ සිත විසිරෙමින් විසිරෙමින් ඊතා වීරියෙන් මුල් ටිකේ මේ පුජ්‍යලයා ඉස්සරහට එන්න උත්සාහ කරනවා. විසිරෙමින් විසිරෙමින් වීරිය වඩමින් මුල් ටිකේ ඉදිරියට එන්න කටයුතු කරනවා. ප්‍රථම මාර්ගයේ දක්වාම ධම්මුද්දජ ක්‍රමයට ඇවිල්ලා එතන ඉඳලා විපස්සනා ඥානිකෙක් හැටියට යනවා. එතකොට ප්‍රථම මාර්ගයේ දක්වාම ධම්මුද්දජ ක්‍රමයට එනවා. ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ ගාවට එනකම්ම මේ මේ ක්‍රමයට වීරිය වඩ වඩා තමයි එන්න වෙන්නේ. ඊට පස්සේ ඊට පස්සේ ආ විපස්සනා යಾನිකෙක් හැටියට ඉස්සරහට ගමන් කරනවා. එතන ඉඳලා ඒ බාධා උහුට බලපෑම් කරන්න දෙන්නේ සඳහන් කරනවා මොකද පින්නතුනේ මේ සෝවාන් වුණාට පස්සේ උන්වහන්සේට ආයේ කවදාවත් නීවරණ බාධා කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. විපස්සනා ඥානිකයෙක් වුණාට පස්සේ ප්‍රථම මාර්ගය හොයාගත්තට පස්සේ එහෙම නැත්නම් සෝවාන් ආර්ය ශ්‍රාවකයාට නීවරණ නම් කවදාවත් බලපෑම් කරන්නේ නැහැ. එතකොට සෝවාන් ආර්ය ශ්‍රාවකයෙකුට නීවරණ නැද්ද? පංච නීවරණ නම් උන්වහන්සේ යටපත් කරලා තියෙන්නේ නැති කරලා. ඒ වුණාට දස සංයෝජන වලින් සියල්ලම නැති කරලා සියල්ලම නැති කරලා නැහැ. සංයෝජන කීපයක් විතරයි නැති කරලා තියෙන්නේ. නමුත් සඳහන් කරනවා පින්නතුනි මේ සෝවාන් උතුමන්ට නීවරණ යම් ප්‍රමාණයකින් බාධා කළත් උන්වහන්සේට අවශ්‍ය ඕනෑම මොහොතක ඒ සියල්ල ඉවත් කර ගනිමින් ඉස්සරහට යෑමේ ශක්තියක් තියෙනවා කියලා. බාධා කරන්න හදන බාධාවල් ඉවත් කරමින් ඉස්සරහට යන්න පුළුවන් හොඳ ශක්තියක් හදලයි තියෙන්නේ. ඒ නිසායි සංසාරේ විශාල ආරක්ෂාවක් සැලසෙන්නේ ආර්ය ශ්‍රාවකයාට. ආන් ඒ නිසා පින්වතුනි මෙතනදී කතා කරන්නේ මේ සමත යානික විපස්සනා කියන ක්‍රමය ගැන බව සඳහන් කරලා තියෙනවා. මේ සූත්‍ර දේශනාවෙන් සාකච්ඡා කරගෙන යන්නේ සමත යානික විපස්සනා ක්‍රමය පිළිබඳව බව සඳහන් කරනවා. ඒ නිසා කෙනෙකුට හිතෙන්නේ සුළුවෙන් මේ ක්‍රමය ප්‍රගුණ කරන්න අමාරුයි. මේ ක්‍රමය හරි දීර්ඝයි. සමතයානික විපස්සනා කියන ක්‍රමයට එනකොට මේක දීර්ඝ ක්‍රමයක්ද කියලා හිතෙන්න පුළුවන්. මීට වඩා කෙටි ක්‍රම තියෙන්න තියෙන්න පුළුවන්. එහෙම කෙටි ක්‍රම තියාගෙන ඇයි දීර්ඝ ගමනක් යන්නේ කියලා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි සඳහන් කරනවා මේ ක්‍රමය දේශනා කෙරුවේ කවුද? බුදුරජාණන් වහන්සේ. මීට වඩා කෙටි ක්‍රම තිබුණා නම් එහෙම ලේසියෙන් යන්න පුළුවන්කම තිබුණා නම් භාග්‍යතුන් වහන්සේ ලේසි ක්‍රම ලේසි ක්‍රම අපට පැහැදිලි කරනවා. ආන් ඒ නිසා මනාව කල්පනා කරන්න ඕනේ නිවනට යන්න අදහස් කරන ඒ ඒ අය ඉන්න ඉන්න තැනවත් අපි දන්නේ අපි දන්නේ නැහැ. නිවනට යන්න නම් ඔබටත් මටත් අදහසක් තියෙනවා. ඒ වුණාට මම දැන් ඉන්නේ කොතනද කියලා දන්නේ නැහැ. නිවන තියෙන්නේ කොහෙද කියලා දන්නේත් නැහැ. හරියටම මාර්ගය මොකද්ද කියලා දන්නේත් දන්නේත් නැහැ. ඒ සේරම දන්නේ ඒ සේරම දන්නේ භාග්‍යතුන් වහන්සේ විතරයි. ආන් ඒ නිසා මේ යායුතු පැත්ත යායුතු දුර ඒ සඳහා ගත වෙන කාලය මේ එකක්වත් අපි දන්නේ නැති නිසා නිවන තියෙන දිහාවවත් නිවන හම්බ වෙන දවසකවත් අපි දන්නේ නැහැ. නිවන තියෙන දිහාව දන්නෙත් නැහැ. ඒක මට හම්බ වෙන දවස අපි දන්නෙත් නැහැ. ඒ වුණාට මේ ඔක්කොම දන්නේ කවුද? කිසිම දෙයක් අපි දන්නේ නැති වුණාට සියල්ලම බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ කියන්නේ නිවන තියෙන තැන භාග්‍යතුන් වහන්සේ කොහොමද දන්නවා? නමුත් මගේ නිවන තියෙන තැන, ඔබේ නිවන තියෙන තැන, ඔබට ඒ නිවන හම්බ වෙන දවස තව බුද්ධාන්තර කීයක්ද? නැත්නම් තව ආත්ම කීයක්ද? ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේ ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේ දන්නවා. අන්න ඒ නිසා පින්නතුනේ අපි දන්නේ නැත්තම් නිවන දන්නේත් නැත්තම් නිවනට යන දවස දන්නේත් නැත්තම් නිවන හම්බ වෙන දවස දන්නේත් නැත්තම් නමුත් නිවන් දකින්න උවමනාවක් තියෙනවා ආන් ඒ සඳහා ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද මේ පාවිච්චි කරන්න තියෙන ක්‍රම දෙක? මේ ක්‍රම දෙකෙන් බාහිරව නම් ওই නිවන හොයන්නම හොයන්නම බෑ. පළවෙනි ක්‍රමය තමයි එක්කෝ ලෞතර බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා නිවන හොයාපු විදිහට වීරිය කරන්න ඕනේ. උන්වහන්සේලා සම්පූර්ණයෙන්ම නිවන හෙව්වනේ තනියම වීරිය කරලා. මහා කල්ප අසංඛ්‍ය ගණන් මහා කල්ප අසංඛ්‍ය ගණන් දුක් විඳ විඳා උන්වහන්සේ නිවන හෙව්වා. එහෙමනම් අපිත් නිවන් හොයනවා නම් එක්කෝ මේ විදිහට වීරිය වඩන්න වීරිය වඩන්න ඕනේ. එහෙම වීරිය වඩන්න බැරි නම් අපිට තියෙනවා දෙවනි ක්‍රමයක්. ඒ දෙවනි ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපට මඟ පෙන්වලා තියෙන විදිහට ඒක අපි හොයාගන්න ඕනේ. එක්කෝ භාග්‍යතුන් වහන්සේ හොයාගත්තා වගේ තනියම හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් උන්වහන්සේ මඟ පෙන්වලා තියෙන විදිහට වීරිය කරලා ඒ මාර්ගය ඔස්සේ ගිහිලා නිවන හොයාගන්න ඕනේ. ඒ සඳහා භාග්‍යතුන් වහන්සේගේ උපදේශය ඒ විදිහටම පිළිපදින්න ඕනේ කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට නිවන හොයාගන්නව නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම ඒ උපදේශ ටික හරියටම පිළිපදින්න ඕනේ. ඒ උපදේශ යම් කෙනෙක් හරියටම පිළිපදිනවා නම් එයාට කවදාවත් හිතෙන්නේ නැහැ මේ ක්‍රමයේ දිගයි මේ ක්‍රමයේ කෙටි මං යන විදිහ හරිද අපි යන විදිහ වැරදිද ආන් එකක්වත් කවදාවත් මේ පුජ්‍යලයට හිතෙන්නේ හිතෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේට පිටින් යම් කෙනෙක් උත්සාහ කළොත් නිවන නම් ලැබෙන්නේ නැහැ. හැබැයි සසර නම් දික් වෙනවා. නිවන හම්බෙන්නේ සසර දික් වෙනවා. ආන් ඒ නිසා පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ සියලු සත්වයන්ටම අනුකම්පාවෙන් මහා කල්ප අසංඛ්‍ය හතරකුත් ලක්ෂ එකක් පාරමිතා පුරමින්ම සොයාගත් ධර්මය අපේ ජීවිතේ එක පාරක්වත් එක පාරක්වත් හදාරන්න බැරි වුණොත් දැන් කවුරු වෙනුවෙන්ද භාග්‍යතුන් වහන්සේ මේ දුක් විඳලා තියෙන්නේ? මහා කල්ප අසංඛ්‍ය හතරකුත් ලක්ෂ එකක්. අපි වෙනුවෙන්ම දුක් විඳලා අපි වෙනුවෙන්ම ධර්මය අවබෝධ කරලා අපි වෙනුවෙන්ම ධර්මයේ දේශනා කළා. මම අර මේ අපි කොච්චර අවාසනාවන්තද කියන තැනට මේ කරුණු සඳහන් කරන්නේ. මේ කරුණු එහෙම දැනුනේ නැත්නම් ශ්‍රද්ධාව උපදින්නේ නැහැ. එතකොට අපි හිතන්න ඕනේ උන්වහන්සේට මෙච්චර හිතන්න පුළුවන් නම් මෙච්චර දුක් විඳින්න පුළුවන් නම් අපි වෙනුවෙන් ඒ අවබෝධ කරගෙන දේශනා කරපු ධර්මය ඉපදිලා මැරිලා යනකම් එක පාරක්වත් කියවන්නේ නැතුව මැරිලා යනවා නම් කොයිතරම් අවසනාවන්තද මහා කල්ප අසංඛ්‍ය ගාණක් දුක් විඳා දුක් විඳලා අපිට හොයලා දුන්නා මං වෙච්ච මහන්සිය ඔබලා වෙන්න අවශ්‍යයි අවශ්‍ය නැහැ කියලා. ඒක කියව ගන්නවත් අපිට බැරි නම් එහෙම නැත්තම් සමහර කෙනෙක් කියවන්නවත් වෑයම් කළා. සමහර කෙනෙක් නම් ඉපදිලා මැරිලා යනවා. මේ ත්‍රිපිටක අට කතාව කියන එකේ පොත්වල පිටපැත්තවත් දැකලා නැහැ. මොකද්ද ත්‍රිපිටක පොත කියලා කියන්නේ? මොකද්ද අට කතාව කියන්නේ කියන එකවත් ඒකවත් දැකලා නැතුවත් මැරිලා යනවා නම් අපිට අවාසනාවන්තයින් කියන එකේ වරදක් තියනවාද? පොත කියවන්න තියා පොත් දැකලත් නැහැ. එහෙනම් ඒක පුදුම වාසනාවන්තකමක්. උන්වහන්සේ දුක් විඳලා තියෙන තරම් ඒ නිසා අපි යම් ප්‍රමාණයකට ශක්ති ප්‍රමාණයෙන් මේ ධර්මස්කන්ධය ප්‍රගුණ කරන්නම ප්‍රගුණ කරන්නම ඕනේ. එතකොට තමයි ඒක හොඳට ලේ මස් ඇට නහර වලට කාවැදෙන්න පටන් ගන්නෙ. එහෙම වුණොත් අපිට මේ ක්‍රමය ගැන ශ්‍රද්ධාවක් ඉපදිලා මේ ක්‍රමයෙන් ඉස්සරහට යා යුතුමයි සසර භයානකයි කියලා බය දැනිලා අපි වීරිය වඩන්න වීරිය වඩන්න පටන් ගන්නව නැත්නම් අවාසනාවන්තයි කියලා කිව්වේ ඒ නිසා. ඒ නිසා පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේ අපමණ දුර පයින්ම වැඩියා. කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. සතපුම් දහස් ගණන් පයින් වැඩියා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ සතපුනේ බුදුරජාණන් වහන්සේ කොච්චර වෙලාවක් දවසකට සැතපුණාද? අපේ ඔරලෝසු වෙලාවෙන් පැයයි විනාඩි 20ක් සැතපීලා තියෙන්නේ අපේ ඔරලෝසු වෙලාවෙන් පැයයි විනාඩි 20ක් වාගේ කාලයක්. ඒ හැමදාම නෙමෙයි. එහෙමත් දවසක. හැමදාම සැතපුණා කියලා සඳහන් කරලා නැහැ. එහෙමත් දවසක තමයි එහෙම සැතපීලා තියෙන්නේ. දැන් මේ අවදියෙන් ඉන්නේ කවුරු වෙනුවෙන්ද? උන්වහන්සේට නිවන් හොයන්නද? මේ අවදියෙන් ඉන්නෙමත් අපි වෙනුවෙන්මයි. එහෙමනම් ඒ උන්වහන්සේගේ කාලය උන්වහන්සේ ඒ තරම් ඉතුරු කරමින් අපි වෙනුවෙන්ම අවදියෙන් ඉඳගෙන කටයුතු කරනවා නම් ඒ උන්වහන්සේට පෞද්ගලිකව යමක් කරගන්න නෙමෙයි. අපි වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේට එච්චර නිදි මරන්න පුළුවන් නම් දවසකට පැය 8ක් 10ක් අපි නිදාගන්න එක කොයි තරම් අසාධාරණද කියලා අපෙන් අහුවලා බැලුවොත් මගේ නිවන වෙනුවෙන් මම අපායෙන් නිදහස් කරවන්න බුදුරජාණන් වහන්සේ දවසකට සැතපුණේ පැය විනාඩි 20යි අනික් කාලේම මං වෙනුවෙන් අවදියෙන් හිටියා. උන්වහන්සේ මං වෙනුවෙන් දුක් විඳිනවා. මම දවසකට පැය 8ක් 10ක් හොඳට හොඳට නිදා ගන්නවා. මේ කාරණාව තනියම තමන්ගෙන් අහලා බැලුවොත් තමන්ට තනියම ආත්ම ලැජ්ජාවක් ඇති වෙනවා. මම මේ කොතනද මම මේ කොතනද ඉන්නේ කියලා. ඒ කියන්නේ තවම තේරුන්නේ නැහැ සංසාරේ මොකද්ද කියලා. මේකේ කොයිතරම් දුකක් තියෙනවද කියන එක තාම තාම තේරුන්නේ නැති හින්දා. ආන් ඒ නිසා පින්නතුනි දුක තියෙන්නේත් අපිට දුකෙන් බිදෙන්න ඕන එකම තියෙන්නේත් අපිට. භාග්‍යතුන් වහන්සේට නෙමෙයි. අන්න එහෙමනම් දුකෙන් මිදෙන්නත් නිවන් දකින්නත් උවමනා නම් ඒ සඳහා වැඩ කරන්න වෙන්නේත් අපිමයි. භාග්‍යතුන් වහන්සේ වැඩ කරලා හරියන්නේ නැහැ උන්වහන්සේ ඔක්කොම කරගෙන ඉවරයි. රාහතන් වහන්සේලා ඔක්කොම කරගෙන ඉවරයි. නමුත් අපි කල්පනා කරන්නේ අපි වෙනුවෙන් උන්වහන්සේලා වෙහෙසිය යුතුයි අපි වෙහෙසෙන්න අවශ්‍ය අවශ්‍ය නැහැ හරියට කොයි වගේද කියලා සඳහන් කරනවා නම් පින්නතුනි අපි නිවන් අවබෝධ කරපු උත්තමයන්ට වඩා වැඩියෙන් වැඩ කරන්න ඕනේ. ඒ නිවන් අවබෝධ කරපු උත්තමයන්ට වඩා වැඩියෙන් වැඩියෙන් අපි වැඩ කරන්න ඕනේ. අපි නිවන් හොයාගන්න නම් හැබැයි ඉතින් අපිට ඒක කවදාවත් කරන්න වෙන්නේ කවදාවත්ම කරන්න වෙන්නේ නැහැ. අපිට පුළුවන් ද බුදුරජාණන් වහන්සේව ඉක්මවල යන්න. ඉක්මවල යන්න බෑනේ කවදාවත්. පසේ බුදුරජාණන් වහන්සේ ඉක්මවන්නත් බෑනේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කොහොමවත් ඉක්මවන්න බෑ. මේ ලෝකේ දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් උන්වහන්සේ ඉක්මවන්න ඉක්මවන්න බෑ. ඇයි අපිට යන්න පුළුවන් යම් සීමාවක් තියෙනවා නම් උන්වහන්සේ ඒ සීමාව ඉක්මවලා ගිහිල්ලා ඉන්නේ. සීමාව ඉක්මෙව්වට පස්සේ අපිට කිට්ටු වෙන්න අපිට කිට්ටු වෙන්න බෑ ලෞතුරා බුද්ධත්වයටපත් වුණා කියලා කියන්නේ යායුතු සීමාව ඉක්මවා ගිය නිසා. නිසා අපිට එතෙන්ට යන්න බෑ. නමුත් අපිට භාග්‍යතුන් වහන්සේ කොච්චරනම් අනුකම්පා කෙරුවද එච්චර දුක් විඳින්න ඉඩ තිබ්බේ නෑ. මෙන්න මේ ටික කරන්න කියලා අපිට මග කියලා දුන්නා. උන්වහන්සේ අපි දුරෙන්න බෑ මේ ටික කරගන්නේ. මේ ටික හරියටම කරගත්තොත් ඔබේ නිවන ඔබ ළඟමයි. ඒක පහසුවෙන් හම්බෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ පාර කියලා දුන්නා ඒකත් කරගන්න බැරි නම් අපි කොයිතරම් අවාසනාවන්තද කියන කාරණාවමයි හිතන්න තියෙන්නේ. ඒ නිසා රහතන් වහන්සේ කළ ප්‍රමාණයත් අපිට කවදාවත් කරන්න කරන්න බෑ. රහතන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේගේ මාතෘකා යටතේ අපිට යා යුතු ප්‍රමාණය උන්වහන්සේ දේශනා කරපු තැන්වලත් භාග්‍යතුන් වහන්සේගේ මාතෘකාවෙන් අරගෙන දේශනා කරලා තියෙනවා. අන්න ඒ නිසා පින්නතිනි ටිකක් ටිකෙන් ටික මේ මහා මෙරක් වගේ මේ ධර්ම මාර්ගය කියලා අපිට හිතෙන්න පුළුවන්. මේක සාගරයක් වගේ මේක මහ මෙරක් වගේ මේක කවදා කරන්නද කවදා මිදෙන්නද මේ වෙනුවෙන් කොච්චර දේවල් කරන්න වෙයිද කෙනෙකුට එහෙම හිතෙනවා නම් ඒත් නිකම්ම නිකන් ඉන්න කෙනෙකුට නෙමෙයි එහෙම හිතෙන්නේ යම් තරමකින් මේ මාර්ගයේ යන්න උත්සාහ දරන කෙනෙකුට එහෙම හිතෙනවා. ධර්මයේ පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට එහෙම හිතෙන්නේ නෑ. එයාට පේන්නේ ලෝකේ ලස්සනයි, ලෝකේ සුන්දරයි වගේ එයාට හැඟෙනවා. ලෙඩ දුක් හැදෙනවා, මැරෙනවා, වැළපෙනවා, තුවාල වෙනවා, වේදනාව විඳිනවා, එව්වත් පේනවා. ඒ පෙවුනා වුණාට මට එහෙම වෙනවද කියලා කවදාවත් එයාට හිතෙන්නේත් නෑ. එයාට හිතෙන්නේ මේ හොඳට කාලා බීලා හිටියහම විතරක් ප්‍රමාණවත් කියලා. තව කෙනෙකුට නමුත් මේ මාර්ගයේ යන්න වෑයම් දරන කෙනාට එයාට තමයි වැටහෙන්නේ කොච්චර දේවල් සම්පූර්ණ කරගෙන මොන ගමනක් යන්න තියෙනවද මට. ආන් එයාට හිතෙනවා මේ ධර්ම මාර්ගයේ මහ මෙරක් වගේනේ කියලා. එහෙම හිතෙන්නේත් වීරිය වඩන කෙනාට මිසක් වීරිය වඩන්නේ නැති කෙනාට එහෙමවත් හිතෙන්නේ නැහැ. ආන් ඒ නිසා සඳහන් කරනවා මේ නිවන කියලා අපි මේ නිවන කියලා හොයන්නේ අපේ දෙයක් මිසක් අනුන්ගේ දෙයක් නෙමෙයි. නිවන් දකින්න ඕනේ මට. ඒ නිසා ඒක මගේ දෙයක් තමයි මේ හොයන්නේ. ඒ වුණාට අපි නිවන් හොයන්නෙම අනුන්ගේ දෙයක් හොයනවා වගේ. අනුන්ට දෙයක් හොයනවා වගේ තමයි නිවන් හොයන්නේ. ඒ කාරණාව හොඳට කල්පනා කරලා බලන්නකෝ. අපිට නිවන සඳහා යන්න බොහෝ දේවල් අත්හරින්න හරි අමාරුයි. ඒ මං වෙනුවෙන්මනේ. හැබැයි මං වෙනුවෙන් කියලා හිතාගෙන අනුන් වෙනුවෙන් බොහෝ දේවල් හොයන්න අපිට එච්චර අමාරුවක් අමාරුවක් නෑ අපි ඒකට හිත හදා ගන්නවා. අපි මෙහෙම උදාහරණයක් ගත්තොත් කෙනෙක් සල්ලි හොයන්න පිට රට යනවා. අපි තුම අවුරුදු 5කට යනවා. එතකොට අම්මත් අතහැරියා. තාත්තත් අතහැරියා. මේ ඊටාම හුරතල් දරුවත් අතහැරියා. ප්‍රිය බිරිඳත් අතහැරියා. සියලුම දෙනා අතහැරලා අවුරුදු 5ක් පිට රටක ගිහිල්ලා ලංකාවට එන්නේ නැතුව රස්සාවක් කරනවා. ඒ වුණාට ධර්ම ශ්‍රවණය කරන්න ගියහම සමහර කෙනෙකුට ධර්ම දේශනාවක් අහන්න ඇවිල්ලා ධර්ම දේශනාව ටිකක් දිග වැඩි නම් දේශනාව මැද්දේ පිටිපස්සෙන් පිටිපස්සෙන් නැගිටලා යනවා. ඒ කියන්නේ ඒ ටික වෙලාව ඉන්න බෑ. වැඩ තියනවා ගොඩක් කරන්න. නමුත් ලෞකික සම්පත් හොයන්න ගිහිල්ලා මේ ඔක්කොම අතහැරලා අවුරුදු 5ක් හිටියා. ඒ කාලේ ආරංචි වුණා තාත්තා මැරුණා කියලා ඒත් ආවේ නෑ. ළඟම ඥාතියා මැරුණා කියලා ආරංචි වුණා ඒත් ආවේ නෑ. මෙතන මේ පැය දෙකක් දෙකමාරක් රැඳිලා ඉන්න බෑ. නැගිටලා යනවා. එතකොට යම් භාවනාවකට යන්න තියෙනවා. අද යමු අපි. එහෙම නැත්නම් ධර්ම ශ්‍රවණය කරන්න යමු. අද සිල් ගන්න යමු කියලා කතා කරාම විවිධ බාධා ඇවිල්ලා හිටිනවා. gedara කවුරුවත් නැහැ. දරුවෝ බලාගන්න කෙනෙක් නෑ. මේ වගේ බාධා නැගිටිනවා. නමුත් අර අවුරුදු 5ක් පිටපැත්තේ හිටපු කාලේ දරුවෝ බැලුවේ බැලුවේ කවුද කියලා හෙව්වෙත් නෑ. gedara රැක්කේ කවුද කියලා හෙව්වෙත් නෑ. එතකොට මේ නිවන් හොයන්න යන්නේ අනුන්ගේ දෙයක් හොයනවා වගේ. අනුන්ගේ වැඩකට අඬ ගහපුවාමත් අපි ඔහොම කියනවන්නේ නෑ අද මට එන්න හැටියක් නෑ කියලා. ආන් ඒ වගේ තමයි දැන් නිවන් හොයන්න යන්න ලැහැත් වෙන්නේ. එහෙනම් මේක අනුන්ගේ වැඩක් වෙලා තියෙනවා මිසක් තමන්ගේ වැඩක් වෙලා නැති හින්දා තමයි මේ සංසාරේ මෙච්චර ඈත අපි මෙච්චර ඈත වෙවිලා තියෙන්නේ. නෑ මේක තමන්ගේ වැඩක් වෙන්න ඕනේ. මේක මගේ අත්‍යවශ්‍ය රාජකාරී බවට පත් වෙන්න ඕනේ. එහෙම පත් කරගන්නා දවස එනතුරු මේ නිවන කියන தત્ත්වය හම්බ වෙන්නෙම හම්බ වෙන්නෙම නෑ. එහෙමනම් පින්නොතිනේ දුක රැස් කරන්න ඕන තරම් අපිට කල් වෙලාවල් තියෙනවා. දුකෙන් මිදෙන්න තමයි අපිට වෙලාව නැත්තේ. දුක රැස් කරන්න වෙලාවල් ඕන තරම් තියෙනවා. මිදෙන්න කල් නෑ. ආන් ඒ නිසා මේ ගැන විශේෂයෙන් හිතනවා නම් හිතන්න ඕන විදිහ තමයි ජානාති භගවා නාහං ජානාමි. මේ මේ පදේ මුළු ජීවිතේට ජීර්ණය වෙන්න ඕන වචනයක්. ජානාති භගවා නාහං ජානාමි. භාග්‍යවතුන් දාන්සේ දන්නාසේක මම නොදන්නේමය. ජානාති භගවා නාහං ජානාමි. පිනතින එතන සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මේ පද හතරක් දේශනා කරනවා කියලා. මොකද්ද පද හතර? භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රූය. මම ශ්‍රාවකය. උන්වහන්සේ විතරයි දන්නේ. මම උන්වහන්සේගෙන් ඉගෙන ගන්න කෙනා. භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රූය මම ශ්‍රාවකය. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදන්නේ. මේ පද හතර කෙනෙක් ගාව තියෙනවා නම් ඒ පුජ්‍යලයා ඊටාම ඉක්මනට රහත් වෙනවා. ඒ නිසා සඳහන් කරනවා මේ හදහතර හරියටම තේරුම් ගත්තොත් භාග්‍යතුන් වහන්සේමයි දේශනා කරන්නේ. මේ පද හතර හරියටම තේරුම් ගත්තොත් වැඩිකල් නොයා රහත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සහතික වෙනවා. භාග්‍යතුන් වහන්සේ සහතිකයක් දෙනවා මේක හරියටම හරියටම තේරුම් ගන්න වැඩිකල් යන්නේ නැහැ රහත් වෙන්න කියලා. ඒකයි මම කිව්වේ මේක මුළු ජීවිතේටම ජීර්ණය වෙන්න ඕනේ වචන පෙළක්. ආන් ඒ නිසා පින්නතුනි මේ පද හතර තේරුම් අරගෙන පැය 24 මේ වෙනුවට යොමු කරන්න අපි කවදාවත් යෙදෙන්නේ නැහැ. නමුත් සඳහන් කරනවා ඒක කොයිතරම් අමාරු වේද? පැය 24ෙම මේකේ යෙදෙන්න. නිවන් හොයන්න නම් නිවන් හොයන්න නම් එහෙම වීරියක් එහෙම වීරියක් වඩන්න වෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ නෑ ඒක කරන්න බෑ කියලා. ඒක කරන්න පුළුවන්. කරන්න පුළුවන් හින්දායි දේශනා කළේ ආන් ඒක කරන්න තමයි භාග්‍යතුන් වහන්සේ ක්‍රමවේද අපිට පැහැදිලි කරලා තියෙන්නේ. කොයි වගේද මේ ක්‍රමවේදයන් ගැන කවදාවත් සැකමතු නොකර ඉස්සරහට යන්න උත්සාහ කරන්න සැකයෙන් තොර වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාවෙන් මට මේ මග සම්පූර්ණ කරන්න පුළුවන්ද කියලා ඇතිවෙන සැකයෙන් හැම වෙලාවෙම මිදෙන්න ඕනේ. බුද්ධ රත්නයත් ධර්ම රත්නයත් පිළිබඳව උපදින සැකේ හැම වෙලාවෙම හැම වෙලාවෙම නැති වෙන්න ඕනේ. ආන් ඒ නිසා සඳහන් කරනවා සැක සහිතව උත්සාහ කරනවට වඩා හොඳයි උත්සාහ නොකර ඉන්න එක. මොකද සැක සහිතව මං උත්සාහත් කළා වීරියත් වැඩුවා. අනික මොකවත් කළේ නෑ. නමුත් ප්‍රයෝජනෙකුත් නෑ. ඊට වඩා හොඳයි උත්සාහ නොකර ඉන්න එක. ඒ හින්දා සැකයෙන් තොරව මේ මාර්ගයේ ඉස්සරහට යන්න කියලා සඳහන් කරනවා. සැක නැතුව මේ ධහම තුලින් පියවරෙන් පියවර ඉදිරියට යනකොට මේ නිවන අපිට ඒකාන්ත වශයෙන් ඒකාන්තයෙන්ම හම්බ වෙනවා. ආන් ඒ නිසා කවදා හරි අපි නිවනට යා යුතු නම් ඒ නිසා ඒ නිවන ඔහේ ලැබෙනතුරු හිටියොත් කවදාවත්ම ලැබෙන්නේ නැහැ. එහෙනම් වීරිය කරන්නම වීරිය කරන්නම වෙනවා. කොයිතරම් දුර වුණත් ඉන්න තැන ඉඳගෙන මෙතෙන්ට යන්න සිද්ධ වෙනවා. නිවන කොච්චර දුර වුණත් අපිට එතෙන්ට යන්න වෙන්නේ මෙතන ඉඳලමයි. ඒ නිසා මාර්ගයටම පය තියන්න කියලා දේශනා කරනවා පිටට නම් අඩිය තියන්න එපා. නිවන තියෙන්නේ හුඟ ඈතයි. නමුත් මම ඉන්න තැන ඉඳලම යන්න ඕනේ. මාර්ගයෙන් පිටට නම් අඩිය තියන්න එපා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් පිටට නම් යන්නම යන්න මේපා. සැබෑම පිරිසිදුම බුද්ධ භාෂිතේම තථාගත භාෂිතේම හොයාගෙන යනවා මිස ඒ වගේ පේන දෙයක් ඔස්සේ ගිහිල්ලා නම් කවදාවත් ඒක කරන්න කරන්න බෑ. එහෙමනම් අද සමාජයේ ජීවත් වෙනකොට අපිට හරියටම පිරිසිදු භාග්‍යතුන් වහන්සේගේ දේශනාව කෝකද කියලා හොයාගන්නත් සමහර වෙලාවට හරියට ගැටලු මතුවෙන තැන් ගැටලු මතුවෙන තැන් එනවා. හැබැයි ඉතින් ගැටලු ආවොත් निराකරණය කරගෙනම තථාගත මාර්ගයම හොයන්න වෙනවා. එහෙම නැත්නම් කවදාවත් මේ ගමන යන්න වෙන්නේ වෙන්නේ නැහැ. ඒක හොයාගන්න අපි ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ඒ නිසා සඳහන් කරනවා පිළිතුරේ අපි මේ කාරණාව නම් කලිනුත් සඳහන් කළා. නිවන කියන එක්තරා තැනක තියෙන එක ඉලක්කය ගාවට යන්න මේ රටේ කෝටියක් සූදානම් වෙලා ඉන්නවනම් නිවන කියන තැනට යන්න කෝටියක් සූදානම් නම් ඒ කෝටියටම නිවන ගාවට යන්න ඊතර ඍජු මාර්ග කෝටියක් තියෙනවා. ඒ කෝටියක් දෙනාටම නිවන ගාවට යන්න ඊතා කෙලින් ඇඳපු රේඛාවල් කෝටියක් තියෙනවා. ඒ නිසා තමන්ගේ රේඛාව හරියටම හොයාගන්න ඕනේ. ඒ රේඛාව කවුද කියලා තියෙන්නේ? ඒ මාර්ගයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මට ගැළපෙන මාර්ගය. හැබැයි ඒක භාග්‍යතුන් වහන්සේ විතරයි දන්නේ. වෙන කාටවත් මන් දන්න මාර්ගය කියන්න බෑ. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් පිටට අඩිය තියලා මේ පාර හෙව්වට උන්වහන්සේ මා වෙනුවෙන් වෙන් කරලා තියෙන පාර මට හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නෑ. ඒකයි පිටට අඩිය තිබ්බොත් මේ ගමන යන්න බෑ කියලා සඳහන් කරලා තියෙනවා. අන්න ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ අපිට දේශනා කරලා තියෙන කෙටිම ක්‍රමය. උන්වහන්සේගේ මාර්ගයෙන් දේශනාවෙන් කෙටිම ක්‍රමය අපිට දේශනා කරලා තියෙනවා. මේ කෙටිම ක්‍රමය ඒ ඒ පුද්ගලයා නිවනට ගෙනියන්න පෞද්ගලික ඍජු මාර්ගයක් ඔස්සේ අපිට දේශනා කරලා තියෙනවා. අන්න ඒ ක්‍රමය හරියටම පිළිපැද්දහම ඒ පුද්ගලයාට නිවනට යන්න පුළුවන් වෙනවා. ඒ ක්‍රමය හරියටම පිළිපැද්ද පුද්ගලයාට කියනවා ලස්සන නමක්. මොකද ඒ පුද්ගලයාට කියන නම? උජුපටිපන්නයි. ඍජු වූ ප්‍රතිපත්තියට ඇවිල්ලා තියෙන්නේ. මොකද දැන් මම ඉන්න තැන ඉඳලා නිවනට තියෙනවා නම් මට යන්න තියෙන රේඛාව ඒක හරි කෙලින් පාරක් කියලා කියවනේ. කෝටියක් දෙනාට නිවනට යන්න ඍජු මාර්ගයක් භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙනවා. ආන්ගේ ඍජු මාර්ගයට හරියටම අවතීර්ණ වෙච්ච පුද්ගලයාට කියනවා උජුපටිපන්නයි කියලා. ඍජු වූ මාර්ගයට ප්‍රතිපත්තියට පැමිණිච්ච පුද්ගලයා. ඊළඟට පින්නතුනි එතන අනික් කාරණා ටිකත් එතනම සම්පාදනය වෙනවා ඥායපටිපන්නයි. එයා හරියටම ඥාණයෙන් යුක්තව ජීවත් වෙන පුද්ගලයෙක් වෙනවා. මොකද්ද? තථාගත ධර්මයේ මොකද්ද කියලා හරියට හොයාගෙන ඥාණයෙන් ඒ මාර්ගයේ ගමන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ පුජ්‍යලයා සාමීචි පටිපන්නයි. ආන් එහෙම ඍජු මාර්ගයේ ඥාණයෙන් හොයාගෙන ඉස්සරහට ගමන් කරන පුජ්‍යලයා හැම කෙනෙකුගෙම ගරු කළ යුතු ගරු ලැබිය යුතු පුජ්‍යලයක් බවට පත් වෙනවා. ගරු කළ යුතු පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඒ නිසා කියනවා සාමීචි පටිපන්නයි කියලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව මේ මාර්ගය දේශනා කළා. තාම අපූර්වට යන්න පුළුවන්. ඊටාම ඍජුව යන්න පුළුවන්. ඒ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙච්ච පුජ්‍යලයට ලැබෙන මේ ගරු සත්කාරය සත්කාර භාග්‍යතුන් හසගේ කලා නෙමෙයි බොහෝ දෙනාගෙන් ගරු කිරීම ලබන්න එයා හරි සුදුසුයි. මොකද මේ ශ්‍රේෂ්ඨ ඍජු මාර්ගයට පිවිසිච්ච කෙනෙක් වෙච්ච නිසා. ආන් නිසා බොහෝ දෙනෙක් දිහා බැලුවහම අද පේන්නේ ඒ මාර්ගයට ඇවිල්ලා නැහැ. ඒ වුණාට ජීවිත සැපවත් නැද්ද? පාරේ නැහැ සැපවත් ජීවිත තියෙනවා. ඇයි ඒ? පෙරපින්. පේන්න තියෙන්නේ පෙරපින් භුක්ති විඳිනවා මිසක් අයපින් රැස් කරනවා පේන්නේ නැහැ. පෙරපින් භුක්ති විඳිනවා. නැත්නම් අතීතයේ අනුභව කරනවා. වර්තමානයක් රැස් කරන බව එකතු කරන බවක් පේන්නේ නැහැ. ඒ නිසා මේ පින් කරන අය පෙර භුක්ති විඳිනවා වගේ පෙර කරපුවා භුක්ති විඳිනවා වගේ අනාගතයට අනාගතයට ඇස් කරන අය. අපි පින්නතුන් මතකද අනාථ පින්ඩික සිටුතුමා. තිබ්බ සියලුම දේවල් දුන්නා. අන්තිමට එතුමා අන්තිමට කාඩි හොදි බතු යනු බහු කෙරුවා. නමුත් ආයෝජනය කොහොමද? නිවන් දක්නා යාති දක්වා අය අය සතර අපායට නොවැටෙන්න අය සාපිපාසාදී දුකක් නොලැබෙන්න පුදුම ආයෝජනයක් කරන්න පුළුවන් වෙන්නේ කරනවා නම් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය ඇතුළේ. ඒකේ තරම් ඒ තරම් ආයෝජනයක්. ඒ නිසා පෙර පින භුක්ති විඳ විඳ හිටියා විතරක් නෙමෙයි මේ ජීවිතේ භුක්ති විඳින දේවල් රැස් කළා. බොහෝ අයගෙන් දකින්නේ පෙර දේවල් භුක්ති විඳිනවා. පෙර පින් ටික කාලා දානවා. ඒකයි දකින්න තියෙන්නේ. ඒකනේ හරි අවාසනාවන්ත. අපේ රටේ බොහෝ දෙනා හොඳට ඉගෙන කියාගත්තට පස්සේ කල්පනා කරන්නේ පිට රටක ගිහිල්ලා නිදහසේ ජීවත් වෙන්න. එයාට පිට රටක ගිහිල්ලා එහෙ තියෙන සැප සම්පත් ඔක්කොම විඳින්න අවස්ථාව උදා වෙලා තියෙන්නේ පෙර කරපු පෙර කරපු පින් හින්දා. හැබැයි මෙහෙ හිටියනම් මාසෙකට සැරයක් පන්සලට ගිහිල්ලා හරි වැඳ ගන්නවා. එහෙ ගිහිල්ලා පදිංචි වුණා කියලා කියන්නේ අවුරුද්දකට සැරයක්වත් වැඳ ගන්න තැනක් හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ. පෙර කරපුවා ටික ඔක්කොම කාලා දානවා. එතනින් ඉවරයි නිරේටම නිරේටම පාර හදනවා. වාසනාවන්ත තැනක ඉඳලා අවාසනාව තමයි හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ කරුණ හරියට ප්‍රඥාවෙන් හිතලා කළ යුත්තේ මොකද්ද කියන එකම මනාව තහවුරු කරගත යුතු කාරණාවක්. ඒ නිසා මේ ජීවත් වෙන කෙටි කාලේ උවමනා දේවල් විතරක්ම හොයාගෙන මේ ගමන හරියටම යන්න උත්සාහ දරන්න කියලා සඳහන් කරන්න වෙනවා. උවමනා දේවල් විතරක්ම හොයාගෙන හරියටම මේ ගමන යන්න උත්සාහ කරන්න. අනවශ්‍ය දේවල් වල එල්ලෙන්නේ, බැඳෙන්නේ, ගැට ගහින්නේ නැතුව. ඊළඟට පින්නතුනි මේ අතීතේ වර්තමානයේ අපිට තියෙන මේ ප්‍රශ්න අතීතයේත් තිබුණා. අදත් තියෙනවා අතීතයේත් තිබුණා. පෙර සංසාරවලත් තිබුණා, පෙර බුද්ධාන්තරවලත් තිබුණා. බුදුවරු මුණ නොගැහුණා නෙමෙයි මේ ප්‍රශ්න හින්දාම අපිට එදත් නිවන හොයන්න බැරි වුණා. එහෙනම් අදත් මේ ඉන්නේ මාර්යෝ වගේ පෙර ඉඳලා බලපෑම් කර කර ආපු ප්‍රශ්නම තමයි අදත් මේ ඉන්නේ. එමනම් අදත් බලපෑම් කරලා මේ කට්ටිය මේ ජීවිතේනොත් අපි උදුර ගන්නවා. ආය බුද්ධාන්තරයක් අපිට කවදා හොයලා දෙයිද කියලා හිතා ගන්නවත් බැරි තරම් හරි වාසනාවන්ත තැනක ඉන්න අපිට මේ ශාසනය තුලින්ම මේ ගුණ ධර්මයන් සම්පූර්ණ කරමින් නිවනට පාර හදාගන්න අපිට බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම හේතු වේවා කියලාම අපි ප්‍රාර්ථනා කරගමු. පින්තුනි මේ විදිහට මේ භාවනා ක්‍රමය ඊළඟට සඳහන් කළා චිත්ත පටිසංවේදී කියලා වචනයක්. චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. එතකොට මේ චිත්ත පටිසංවේදී එහෙම සඳහන් කළේ ධානසිත දැනගනිමින්ම ආස්වාස ප්‍රාස්වාස කිරීමයි. ධානාසිත දැනගනිමින්ම ආස්වාස ප්‍රාස්වාස කිරීම තමයි චිත්ත පටිසංවේදී කියලා සඳහන් කළේ. ඊළඟ අබිප්පමෝදයන් චිත්තං. එතන මොකද්ද මේ ප්‍රමෝදය කියලා කියන්නේ? අබිප්පමෝදයන්. ප්‍රමෝදය කියලා වචනයක් මෙතන තියෙනවා. සතුට. අබිප්පමෝදයන් කියලා කියන්නේ ප්‍රමෝදය කියලා කියන්නේ සතුට. එතකොට මෙතන සඳහන් කළා අබිප්පමෝද. එතකොට ඇයි මේ අභි කියලා කියන්නේ ගැඹුරු එහෙම නැත්නම් විශේෂ කියන එකට කියනවා අභි කියලා. ආන් ඒ නිසා මෙතන සඳහන් කරනවා පමෝදති කියලා කියන්නේ ඊටාම සතුටටපත් වෙනවා. මේ කාරණාව සඳහන් කරනවා මෝදති, පමෝදති, අභිප්පමෝදති. මෝදති, පමෝදති, අභිප්පමෝදති. සතුට බලවත් සතුට ගැඹුරුම සතුට. ඒකට කියනවා අභිප්පමෝද කියලා. තාම ගැඹුරුයි. අභිප්පමෝද නම් ඊටාම ගැඹුරින් ලබන සතුටක්. එහෙමනම් මේ ප්‍රධාන වශයෙන්ම ධානාසිත සහිතව දැඩි සතුටක් විඳිමින් ඒ සිත පිළිබඳව විශේෂයෙන් සතුටු වෙමින් ධානාසිත සහිතව දැඩි සතුටක් ලැබමින් ඒ සිත පිළිබඳව විශේෂයෙන් සතුටු වෙමින් විශේෂයෙන් සිනාසෙන්න තරම් දැඩි සතුටක්. එතකොට සාමාන්‍ය සතුටකදී සිනාසෙන්න නෙමෙයි සිනාසෙන්න තරම් දැඩි සතුටක් ආපුවාම hina වෙන්න පුළුවන්. කොයි වගේද ආස්වාස කරමි ප්‍රාස්වාස කරමි කියලා හික්මෙනවා. සිනාසෙන්න තරම් දැඩි සතුටක් ලැබමින් ආස්වාස කරමි ප්‍රාස්වාස කරමි කියලා හික්මෙනවා. ඒ කාරණාව සඳහන් කරනවා චිත්තං මෝදෙන්තෝ පමෝදෙන්තෝ හාසෙන්තෝ පහසෙන්තෝ අස්ස සිස්සාමීති පස්ස සිස්සාමීති කියලා. මේ හාසෙන්තෝ හාසෙන්තෝ කියලා සඳහන් කළේ හාසෙන්තෝ පහසෙන්තෝ දැඩිව සතුටු වෙමින් සිනහසෙමින් අස්ස සිස්සාමීති පස්ස සිස්සාමීති ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා සතුටකින් කියලා සඳහන් කරලා තියෙනවා මේ කාරණාව ඒ විදිහට. එහෙනම් අබිප්පමෝදයන් චිත්තං අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති කියන කාරණාව පිළිබඳවයි එහෙම කරුණු දක්වලා තියෙන්නේ. මෙහිදී ආකාර දෙකකින් දැඩිව සතුටු වෙනවා කියලා සඳහන් කරනවා සමාධි වශයෙන් හා විපස්සනා වශයෙන්. ආකාර දෙකකින් සතුටු වෙනවා එක ක්‍රමයක් සමාධි වශයෙන් අනිත් ක්‍රමය විපස්සනා වශයෙන් සතුටු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා.